ඊළඟ ප්‍රශ්නේ නිවන් දැකපු කෙනෙක් මම නිවන් දැකලා ඉන්නේ කියලා සමාජයට කියනවද එහෙම කියන්න පුළුවන් උපසම්පදා භික්ෂුවක් නම් මාර්ගඵලයකටපත් වෙලා තියෙන්නේ ඒ උපසම්පදා භික්ෂුවට පුළුවන් තවත් උපසම්පදා භික්ෂුවක් එක්ක අවශ්‍ය නම් කියන්නේ හැබැයි උපසම්පදන් නැති ගිහියෙකුට හරි සාමණේරයෙකුට හරි කිව්වොත් උන්වහන්සේට අවතක් සිද්ධ වෙනවා. තමන්ට එහෙම එකක් නැතුව අනිත් අය රවට්ටන අදහසින් කිව්වොත් පරාජිකාපත්‍යයක් සිද්ධ වෙනවා මහානකම එතනින් අවසන් වෙනවා. එතකොට තමන්ට මාර්ගඵලයක් තියෙන ගිහියෙකුට හෝ සාමණේර කෙනෙකුට ඕන කෙනෙක් එක කියන්න පුළුවන්. හැබැයි කියන්නේ කුමක් සඳහාද කියන කාරණය තේරුම් අරගෙන නුවණින් තමයි ඒක කරන්නේ. එහෙම නැතුව නිකන් තමන් මෙහෙමයි කියලා තමන්ව හුවා දක්වන්න අනිත් අය ඉදිරියේ මාර්ගඵල තියනවා කියලා ප්‍රකාශ කරන්නට ආර්යයන් වහන්සේ නමක් පෙළඹේ පෙළඹෙන්නේ නැහැ. මොකද පළවෙනි මාර්ගයට පැත් වෙනකොටම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවනේ. එතකොට මම මෙහෙමයි කියලා මතු කරන්න ඕනකමක් එතනින් එහාට ඇති වෙන්නේ නැහනේ. ඒ නිසා මාර්ගඵලලාභී කෙනෙක් Tamanගේ මාර්ගඵලය පිළිබඳව ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන්නෙම යම්කිසි අන් අයගේ යහපත වෙනුවෙන් අවශ්‍යතාවයක් සඳහා. නමුත් එහෙම කළා වුණත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට සීමා තියෙනවා. ඒ සීමාව ඇතුළේ තමයි ඒක කියන්න පුළුවන්.